මහණෙනි කාරණා දෙකකින් යුක්ත වූ පුද්ගලයා භික්ෂුව. මෙතන භික්ෂු කියලා කියන්නේ පැවිද්දා පමණක් නෙමෙයි. නිවන් දැකීම සඳහා සසර බිය දැකලා නිවන් දැකීමට සසරින් එතර වෙන්නට ಗುಣධම් වඩන පුද්ගලයා. ඒතනත්තා පැවිද්දෙක් වෙන්නත් පුළුවන්, ගිහියෙක් වෙන්නත් පුළුවන්. සංසාරයේ බය දකින්වාය කියන අර්ථයෙන් මෙතන බික්ඛු කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒ වගේම මේ සූත්‍ර දේශනාව භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන දේශනා කරන නිසායි මෙතන භික්ඛු කියලා ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. එතකොට එසේ සසර බය දැකලා නිවන පිණිස කටයුතු කරන්නා වූ පුද්ගලයා කාරණා දෙකකින් යුක්ත නම් ඒ තනත්තා දිත්තේව ධම්මේ සුඛ සෝමනස්ස බහුලෝ විහෙරති මේ ජීවිතේම ditta ධම්ම කියලා කියන්නේ මේ ජීවිතේම සුඛ සොම්නස් බහුලව වාසය කරනවා. එතන සුඛ කියලා කියන්නේ කායික මානසික සැපය, සෝමනස්ස කියලා කියන්නේ මනසට දැනෙන ඒ සුවපත් වූ සොම්නස් වූ වේදනාව. එතකොට කායික වශයෙන් සුවපත්ව මානසික වශයෙන් සොම්නස්ව මේ ජීවිතේ ඊටාම සැපසේ ඊටාම සතුටින් ජීවත් වෙන කෙනෙක්. අපිට සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියනවා ඊටා සුවසේ ඊටා සතුටින් ජීවත් වෙන කෙනෙක් වෙනවා මෙන්න මේ කරුණු දෙකෙන් යුක්ත නම්. ඒ වගේම යෝනිචස්ස ආරද්ධා හෝති ආසවානං khයය. ඒ තනත්තා ආශ්‍රව ක්ෂය කිරීම පිණිස නිවන් අවබෝධය පිණිස ගමන ආරම්භ කරපු කෙනෙක් කියලා හඳුනා ගන්නට පුළුවන්. කවුරු ගැනද මේ කියන්නේ? මෙන්න මේ කරුණු දෙකකින් යුක්ත වුණු පුද්ගලයා මේ ජීවිතේම සැපය සහ සොම්නස බහුලව ජීවත් වෙනවා. ඊටාම සතුටින් ඊටාම සුවසේ ජීවත් වෙනවා. ඒ වගේම ඒතනත්තා නිවන සඳහා ගමන් ආරම්භ කරපු කෙනෙක් කියලා හඳුනා ගන්නට පුළුවන්. කතමේහි ද්වේහි ඒ කවර කරුණු දෙකකින් යුක්ත නන්ද එහෙම හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා සංවේජනීයේසු ඨානේසු සංවේජනේන සංවේගය ඇති කරගත යුතු තැන මනවින් සංවේගය ඇති කරගන්නවා නම් ඊළඟට සංවිග්ගස්සච යෝනිසෝ පධානේන ඒ සංවේගය ඇති වුණු කාරණය සම්බන්ධව නුවණින් ප්‍රධාන වීරය ඇති කරනවා නම් මෙන්න මේ කරුණු දෙකෙන් යුක්ත වූ තැනැත්තා මේ ජීවිතේම සැපයෙන් සහ සොම්නසින් ජීවත් වෙනවා නිවන් දකින්නට සුදුසු වැඩපිළිවෙල ආරම්භ කළ කෙනෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ සූත්‍රයේ විශේෂයෙන් අපි මාතෘකා කරන්නට යෙදුනේ අපි හුඟක් දෙනෙකුට අවශ්‍ය වෙන්නේ ඉක්මනින් නිවන් දකින්නට ඒ වගේම ඒ සඳහා කටයුතු ආරම්භ කරන්නට ඉතින් අපි යම් යම් දේ කරනවා යම් යම් දේ පුහුණු කරනවා එතකොට මේ යන ගමන් මඟ හරිද තව මොනවද අප විසින් කළ යුත්තේ නිවන සඳහා එහෙම නැත්නම් අපි යන ගමන් මගේ යම් යම් වැරදි පටවැල් ඇවිලි තියනවද මෙහෙම විටින් විට අපට විතර්ක මතුවෙනවා ඉතින් ඒ සියලු විතර්ක සමනය කරගන්නට අපට ඒ පිළිබඳව විශ්වාසය ඇති කරගන්නට ඒ විශ්වාසය ඇති කරගෙන පසුතැවෙන්නේ නැතුව සතුටින් සොම්නසින් සුවසේ නිවන් මඟ පුහුණු කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ කරුණු දෙක තියෙනවා නම් ඒ තැනැත්තාට පුළුවන්කම තියෙනවා. පළවෙනි කාරණේ තමයි සංවේජනීයසු ඨානේසු සංවේජනේන සංවේගය ඇති කරගත යුතු තැන નિවරදිව සංවේගය ඇති කරගන්නට එතනත්තා දක්ෂ වෙන්නට ඕන. ඒ වගේම යම් කාරණයක් පිළිබඳව සංවේගය ඇති වුණා නම් ඒ ධර්මතාවය ප්‍රහාණය කිරීම සඳහා නුවණින් යුක්තව යෝනිසෝ පධානේන නුවණින් යුක්තව ප්‍රධාන වීර්ය ආරම්භ කරන්න පුළුවන් වෙනවා. එතන මොකද්ද සංවේගය ඇති කරගත යුතු තැන සංවේගය ඇති කරගන්නවා කියන්නේ මොකද්ද සංවේගයයි කියලා කියන්නේ? දැන් අද කාලේ බහුලව මේ වචනේ භාවිතා වෙනවා. හැබැයි එක්තරා වැරදි අදහසකින් යුක්තව කියලා කිව්වොත් හරි. හරියටම මේකේ තේරුම දැනගෙන පාවිච්චි කරනව නෙමෙයි. මේ සංවේගය කියන වචනේ අද හුඟක් දෙනෙක් පාවිච්චි කරන්නේ මලගෙවල් වල අපගේ සාතිශය සංවේගය. එතකොට අපේ බලවත් සංවේගය. එතකොට අර බලවත් ශෝකය කියනවා වගේම වචනයක් හැටියට තමයි පාවිච්චි කරන්නේ. ශෝකය කියලා කියන්නේ ද්වේෂ මූලික සිතක්. ඒ කියන්නේ යමක් සිද්ධ වෙනවා ඒ සිදුවීමට කැමති නැහැ. ඊට පෙර දිනේ ධර්ම දේශනාවේදී මම පැහැදිලි කළා ද්වේෂයේම එක්තරා මුහුණුවරක් තමයි ශෝකය කියන්නේ. අකමැති දෙයක් සිද්ධ වෙනවා ඒක යථා තත්ත්වයට පමුණුව ගන්නටත් බෑ. නමුත් මම ඒකට කැමති නැහැ. ඒ මනෝභාවය තමයි සොටු කඳුළු වශයෙන් පිටාර ගලන්නේ ශෝකය හැටියට අපි හඳුනාගන්නේ. ඒක ද්වේෂ මූලික සිතක්. ඒ නිසා ඒක අකුසල පක්ෂයකයි. මේ සංවේගයයි කියලා කියන්නේ අකුසල පක්ෂයේ දෙයක් නෙමෙයි ඒක කුසල පක්ෂයේ දෙයක්. ඒක රහතන් වහන්සේලාට පවා ඇති වෙන දෙයක්. දැන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පාපු අවස්ථාවේ ආනන්ද හාමුදුරුවෝ වගේ තාම රහත් වෙලා නැති හාමුදුරුවරු හඬා වැළපුණා. ඒ වගේම අවශේෂ ගිහි අය හඬා වැළපුණා. රහතන් වහන්සේලා ධර්ම සංවේගය ඇති කරගත්තා. එතකොට එහෙමනම් මොකද්ද මේ සංවේගයයි කියලා කියන්නේ? ප්‍රඥාවෙන් යුක්තව සංස්කාර ධර්මයන්ගේ බියජනක බව දැකීම. ප්‍රඥාවෙන් යුක්තව සංස්කාර ධර්මයන්ගෙහි බියජනක බව දකින්නට පුළුවන් නම් ඒක තමයි සංවේගය කියලා කියන්නේ. එතකොට සංස්කාර ධර්මයන්ගේ බියජනක බව දකිනවා කියලා කියන්නේ මේ සංස්කාර ධර්ම පවතිනකොට මෙන්න මේ මේ වගේ අනතුරු සිද්ධ වෙනවා. මේ මේ වගේ ගැටලු මතුවෙනවා. මේ මේ වගේ දුක ඇති කරනවා. මෙන්න මේ විදිහට සසරේ පීඩා විඳින්නට සිද්ධ වෙනවා. එතකොට මේවා වහා අභාවයට යනවා. මේ සංස්කාර ධර්මයන් අභාවයට ගියාම මේ බඳු වෙහසක් ඇති කරනවා. එහෙම අභාවයට යන නිසා නැවත නැවත ඒවා උපදවන්නට සිද්ධ වෙනවා. එතකොට සංඛාර දුක්ඛය. ඒ වගේම අපේ කැමැත්ත හැටියට මේවා පවතින්නේ අනාත්මය. මේ සියල්ලක් නිසාම මේවා සුබ වශයෙන් ගන්නට දෙයක් නැහැ. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුබ වශයෙන් ප්‍රඥාවෙන් සංස්කාර ධර්මයන් විනිවිද දකින්නා වූ පුද්ගලයාට ඒ සංස්කාර ධර්මයන් බියජනකයි කියලා ඇතිවෙන වැටහීම තමයි සංවේගයයි කියලා හඳුන්වන්නේ. එතකොට බියජනක බව දැකීම විනා බියපත් වීම නෙවෙයි. ඒ මොකද බියපත් වුනොත් ඒක ඒකත් අකුසලයක්. මම පෙර දිනේ සඳහන් කළා ද්වේෂයෙන් එක්තරා මුහුණුවරක් තමයි බීතිය කියලා කියන්නේ. Taman අකමැති දෙයක් සිද්ධ වෙනවා. හැබැයි ඒක අභිභවයාමේ ශක්තියක් Tamanට නැහැ. නමුත් Taman ඒකට අකමැති. ඒ අභිභවයන්නට ශක්තිය නැති නිසා හැකිලෙන ස්වභාවයෙන් එතෙන්දී පලා යන ස්වභාවයෙන් තමයි මේ මනෝභාවය ජනිත වෙන්නේ. ඒකට තමයි බීතියයි කියලා කියන්නේ. මම උදාහරණ වශයෙන් කිව්වා සර්පෙක් හදිස්සිය දැක්කොත් අපි බියපත් වෙලා පස්සට පන්නවා. පිස්සු බල්ලෙක් ආවොත්, කුපිත උණු හස්තියෙක් ආවොත් එතකොට හරකෙක් අනින්නට පැන්නු. ඒ වගේ අවස්ථාවල අපි බියපත් වෙලා එතනින් පලා යන්නටයි උත්සාහ කරන්නේ. එතකොට ඒ ඇති වෙන්නේ අර අරමුණ ප්‍රතික්ෂේප කරන ද්වේෂයම තමයි. හැබැයි අපි ඒකෙන් පලා යන්නට උත්සාහ කරනවා. ඒ බියජනක ස්වභාවය ඒක එක්තරා අකුසලයක්. ඒක එක්තරා ක්ලේශයක්. ඉතින් අද හුඟක් වෙලාවට සමාජය අපට පේනවා මිනිස්සු සංස්කාර ධර්මයන්ට බියපත් වෙලා තියෙනවා. සසරට බියපත් වෙලා තියෙනවා. ඒ බිය වෙච්ච ගමන් වෙන්නේ මේකෙන් පලා යන්නට දඟලන එක. ඒ තැනත්තා ගොඩාක් අනතුරු කරගන්න. බියජනක බව නුවණින් දකිනවා කියන එක ඊට වඩා හාත්පසින් වෙනවා. මං හිතන්නේ මම පෙර දිනක උදාහරණයකුත් කියන්නට ඇති සමහර විට අපි හිතමු විෂ වෛද්‍යවරයෙක් සර්ප විෂ පිළිබඳව ගොඩාක් දක්ෂ වෛද්‍යවරයෙකුයි ඒ පිළිබඳව මොකුත් දන්නේ නැති සාමාන්‍ය මිනිස්සෙකුයි ගමනක් යනකොට මේ අයට විසගෝර සර්පෙක් මුණ ගැහෙනවා. මුණ ගැහිච්ච ගමන්ම දැන් අර සාමාන්‍ය මිනිස්සු අහලා තියෙනවා මේ සතා විසගෝරයි. කෑවොත් නම් පැයක් පැයක්වත් ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මේක අර සාමාන්‍ය මිනිස්සු අහලා තියෙනවා. අහලා තියෙන නිසා ඒ මිනිස්සයා මේ සර්පයාට බියපත් වෙනවා. අර සර්ප විස වෛද්‍යවරයා බියපත් වෙන්නේ ඔහු බිය දකිනවා. ඒ කියන්නේ ඔහු දන්නවා මෝ මේ සර්පයා දෂ්ට කළොත් නම් මෙන්න මෙච්චර වෙලාවක් විතරයි ජීවිතේ රැඳෙන්නේ. අනිවාර්යෙන් මරණයටපත් වෙනවා. හැබැයි ඒ ගැන ඔහු බියපත් වෙන්නේ මොකක් නිසාද? ඔහු දන්නවා මේ සතා දෂ්ට කළොත් මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ පීඩාවෙන් නිදහස් වෙන්නේ මරණයෙන් ගැලවෙන්න මොකද්ද කරන්න පුළුවන් කියන එකත් ඔහු දන්නවා. ඒ වගේම සර්පයා දෂ්ට නොකර නොකර බේරෙන හැටිත් ඔහු දන්නවා. ඒ පිළිබඳ සියලු ශිල්ප ක්‍රම දන්න නිසා, සියලු ඖෂධීය ප්‍රතිකාර දන්න නිසා ඔහු බියපත් වෙන්නේ හැබැයි මේ සර්පයා විසගෝර සර්පෙක් මෝ දෂ්ට කළොත් නම් මේ වගේ අනතුරක් වෙනවා කියන එක බිය දකිනවා. බිය දකින නිසා ඒ සර්ප විස වෛද්‍යවරයා කලබල වෙන්නේ නැහැ. ඔහු උපක්‍රමශීලීව එතනින් මගහැරලා යනවා. සතාට හානියකුත් නැහැ, Tamanට හානියකුත් නැහැ. හැබැයි අර සාමාන්‍ය මනුස්සයා බියපත් වෙනවා, බියපත් වෙච්ච ගමන් දඟලනවා, දුවන්න හදනවා, එතකොට ඇදගෙන වැටෙනවා, සමහරට පොල්ලක් අරන් සර්පයාට ගහනවා, ඌ කන්න පනිනවා. අරවා මේවා කරන්න ගිහින් අන්තිමට කවා ගන්නවා සමහරට. එක්කෝ දුවලා පැනලා අතප්පයක් කඩා ගන්න. මෙහෙම වෙන්නත් පුළුවන්. දැන් අර බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුවෝ හොඳට නැකතක් එහෙම බලාගෙන සමත භාවනාව පුහුණු කරන්න පටන් ගත්තා. ඒතර වෙනම කුටියක් හදාගෙන ගොම වැටි ගහලා කාටවත් ඇතුළට එන්නත් එපා කියලා දාන ටික විතරක් ගෙනත් දෙන්න කියලා අනිත් අයත් එක්ක සම්බන්ධකම් ඔක්කොම නවත්තලා දැන් කුටිය ඇතුළේ පහනක් විතරක් පත්තු කරගෙන දැන් උන්වහන්සේ භාවනා කරන්න කියලා සියල්ල ලෑස්ති කරගෙන නැකතක් එහෙම හදාගෙන දැන් කුටියට ගිහිල්ලා තියෙනවා ඒ නැකතට භාවනාව පටන් ගන්න. දැන් මේ ලොකු ගමනක් යන්න දැන් සූදානම් වෙන්නේ. දැන් උන්වහන්සේ ඇතුළට යනකොටම සර්පෙක් කැවිලා ඇතුළට. ඊට පස්සේ නායක හාමුදුරුව දැන් වැඩි එළියක් නැහැ පහන විතරනේ තියෙන්නේ. ඊට පස්සේ නායක හාමුදුරුව කොස්ස අරගෙන පුටුවක් උඩට නැගලා දැන් අර සර්පයාව එහාට මෙහාට කරනකොට පුටුව පෙරලිලා. පුටුව පෙරලිලා පානත් එල්ල සර්පයා ගැඟුට වෙලා සර්පයා කාලා සති ගාණක් ස්පිරිතාලේ වෙදකම් කරේ ඊට පස්සේ භාවනාවත් එතනින් ඉවරයි ඔක්කොම ඉවරයි අන්තිමට ස්පිරිතාලේ නැවතිලා දැහැන කාලයක් වෙදකම් කරනවා දැන් මෙහෙම වෙන්නේ මොකක් නිසාද බියපත් වෙන නිසා එතකොට දැන් මම මේ උදාහරණ කිව්වේ බිය දැකීම සහ බියපත් වීම කියන දෙකේ වෙනස. බියපත් වෙච්ච ගමන් කල යුත්ත නොකල යුත්ත තෝර බේරගන්න බෑ. තොර බේරගන්න බැරි වෙච්ච ගමන් නොකල යුතු දේවල් තමයි කල යුතු දේ හැටියට කරන්නේ. දැන් අද හුඟක් දෙනෙකුට නිවන් මාගේ වෙලා තියෙන්නේ මේක. කලබල වෙනවා. කලබල වෙලා ඒ විකෘතියත් එක්කම විමුක්තියට පය තියන්න හදනවා. නමුත් එහෙම ක්‍රමයක් බුදුදහමේ කියවෙන්නේ විකෘතියෙන් අපි ප්‍රകൃතියට එන්න ඕන. ප්‍රകൃතියනොයි විමුක්තියට. ඒකනේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. සබ්බ පාපස් අකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපන. සබ්බ පාපස් අකරණං කියලා කියන්නේ විකෘතියෙන් මිදෙන්න. කුසලස් උපසම්පදා කියන්නේ ප්‍රകൃතිය තුල ස්ථාවර වෙන. සචිත්ත පරියෝදපණං කියන්නේ සිත නිදහස් කරගන්න අනවිමුක්තිය. එතකොට කෙලින්ම අර විකෘතියේ ඉඳලා එකපාරට විමුක්තියට පය තියන්න උත්සාහ කළාට ඒක සාර්ථක වැඩක් වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ මහා අර්බුද ගොඩක් තමයි ඇති වෙන්නේ. අද හුඟක් දෙනෙක් පෞල් ජීවිතවල ආරවුල් ඇති කරගන්නේ අඩදබර ඇති කරගන්නේ භාවනා කරන්න ගිහින් නොඑක් වැරදි විදිහේ ආකල්පවල හිර වෙන්නේ. එතකොට අර එහෙම කරන්න මෙහෙම කරන්න අතරයි හොඳ මෙතනයි හොඳ මේ ඔක්කොම ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. ඇයි අර කලබල වෙලා සසරට බියපත් වෙලා. එතකොට අද කාලේ වැඩි හරියක් දෙන අය නෙම මට නම් බෑ තවත් ඉන්න මට නම් බෑ අපාගත වෙන්න මට ඉක්මනින්ම නිවන් දකින්න ඕන. ඉතින් එහෙම කලබල වුණාය කියලා ඒක කරන්න බෑ. ඒ නිසා සංවේගයයි කියලා කියන්නේ සසර බිය දැකීම. බියපත් වීම නෙමෙයි බිය දැකීම. කොහොමද බිය දකින්නේ? ආධ්‍යාත්මික කරුණු පිළිබඳවත් බාහිර කරුණු පිළිබඳවත් සිහි කල්පනාවෙන් යුක්තව සතිපට්ඨානය සිහිය නැත්තම් අපිට මේකක්වත් දැක ගන්නට බෑ. අපි කලබල වෙලා භුක්ති විඳින්න ගියොත් මීට පෙර දිනයක ධර්ම දේශනාවලදී මම පැහැදිලි කරලා දුන්නා සිහිය කියන තැන භුක්ති විඳින්න යන එක තමයි අපිට තියෙන බරපතලම ප්‍රශ්නේ. දැන් මේ සතා කෑවොත් මොකක් වෙයිද කියලා අනාගතයට සිද්ධ වෙන දේ දැන් භුක්ති විඳින්න යනවා. එතකොට තමයි අන්න තැති ගැන්මට ගන්න. එතකොට අතීතයේ සිද්ධ වෙච්ච දේ භුක්ති විඳිනවා. එතකොට දැන් වර්තමානයේ තුල අපිට සිහි කල්පනාවෙන් පවතින්නට බෑ. ඇලීම් ගැටීම් සියල්ල හටගන්නේ අරමුණු දැඩිව ලොකු අගයක් දීලා අපි ඒක භුක්ති විඳින්න යනවා. මෙහෙම වුණොත් නම් බරපතල ප්‍රශ්නයක්. අපාගත වුණොත් නම් බරපතල ප්‍රශ්නයක්. ඒතකොට තාම අපාගත වෙලා නැහැ. දැම්ම මේ අපාදුක විඳලා තැතිගෙන කලබල වෙලා ඊට පස්සේ කල යුත්තේ නොකල යුත්තේ පටලවා ගන්න. එතකොට හරියට බිය දැක්කොත් අපාගත වුණොත් මේ වගේ අනතුරක්. එහෙමනම් අපාගත නොවන හැටියට සැලසුම් කරගන්න. ඉතින් අන්න ඒකයි ප්‍රඥාවේ තියෙන ස්වභාවය. සර්පයා විසකුරුයි කියලා දැනෙනවනම් මුන් කෑවොත් වැඩි වෙලාවක් ජීවත් වෙන්නට හම්බ වෙන්නේ නැහැ කියලා අපට තේරෙනවනම් කරන්න ඕන හොඳම දේ තමයි සර්පයා දෂ්ට නොකරන හැටියට අපි උපක්‍රමශීලී වෙන්නේ. එහෙම නැත්නම් දෂ්ට කළොත් ප්‍රතිකාර කරගන්නට ඖෂධ ඉගෙනගෙන ඖෂධ ටිකක් ළඟ තියාගන්නේ. එතකොට මේ දෙකම කරගන්නට බෑ අපි කලබල වෙච්ච ගමන්. ඒ නිසා සංවේගයයි කියලා කියන්නේ ශෝකයවත් බියපත් වීමවත් නෙමේ මේ සංස්කාර ධර්මයන්ගේ බියජනක බව දැකීම. ඒක ආධ්‍යාත්මික බාහිර කියන අංශ දෙකෙන්ම ඇති කරගන්නට ඕන. ආධ්‍යාත්මික වශයෙන් ඇති කරගන්නවා කියලා කියන්නේ Tamanගේ මනෝභාවයන් පිළිබඳව සිහි කල්පනාවයි. ද්වේෂය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ඒ වගේම මාන්නය අධික තෘෂ්ණාව මේවා මතුවෙනකොට මේවැ පවතින අනර්ථකාරී බව ඒවැ තියෙන අනතුරුදායකත බව අපට හරියට පැහැදිලිව දකින්නට පුළුවන් නම් අන්න අපේ මනසෙහි සංවේගය පහළ වෙනවා. මට මතකයි මං හිතන්නේ පින්නතුන්ට මං ওই ඉස්සරලත් ඒ කාරණේ සිහිපත් කරලා ඇති. ඔය ටික කාලයක් භාවනා කරන්නට ගල්ලෙනේ ඉන්නකොට දිනක් රාග සිතක් ඇති වුණා. ඇති වෙලා දැන් නැවත නැවත මම උත්සාහ කරනවා මේ රාගසිත මැඩ පවත්වා නැවත නැවතත් ඒක මතුවේවි එනවා. පස්සේ සෑහෙන වෙලාවක් මම පුරාල්ලලා මේක යටපත් කරගන්න දුෂ්කරයි. පස්සේ මම පුටුව උඩට වෙලා පහසුවෙන් වාඩි වුණා. වාඩි වෙලා නැවත නැවත වීරය කරනවා දැන් මේ මනෝභාවය යටපත් කරගන්න ආය ආයෙත් ඒ මනෝභාවයම මතුවලා එනවා මතුවලා ඇවිල්ලා මනස වික්ෂිප්ත වෙනවා සෑහෙන වෙලාවක් මෙහෙම මේ මනෝභාවයත් එක්කම පොරබදමින් ඉන්නකොට මට දැනෙන්න ගත්තා ඒ රාග සිත නිසා සම්පූර්ණයෙන් මනස කැළඹිලා ඒ වගේම මුළු ගතම අධික උණුසුම් සහගත ස්වභාවයක් ඇති වෙලා මේ අත මේ මූණ දිහාට මෙහෙම අල්ලලා බැලුවෙන් පස්සේ සෑහෙන දුරකට අතට දැනෙන තරම් ගින්දර පිට වෙනවා හරියට අර තදට උණ ගැනුනහම ඇඟෙන් රස්නේ පිට වෙන්නේ. ඒ වගේ මුළු කයෙම තද උණුසුමක් පිට වෙනවා සෑහෙන දුරකින් අත තිබ්බහම අතට දැනෙන මට්ටමට. එතකොට මනස ඇතුලේ මහා ව්‍යාකූල ස්වභාවයෙන් ගත සිත සියල්ලම දැවෙන ස්වභාවය. මේ විදිහට සිහිය ඒ වෙත යොමු කරනකොටම මට එකපාරටම සිහි වුණා බුදුරජාණන් වහන්සේ මේ රාගය ගින්නක් කියලා දේශනා කළේ මේ නිසා නේද? මේ රාගය ගින්නකට බුදුහාමුදුර උපමා කළේ මේ නිසා නේද? මේ ගත සිත මොනතරම් දවනවද මේ මනෝභාවය විසින්. එතකොට මොනතරම් තේජෝ ශක්තියක් ඒ තුලින් නිර්මාණය කරනවද? එතකොට එහෙමනම් මේ ක්ලේශ ධර්මයේ මොනතරම් බරපතලද කියලා දැනෙනකොටම හරියට වතුර බාල්දියක් අරගෙන හිසේ ඉඳලා වක් කළුවා වගේ සම්පූර්ණයෙන්ම ඔක්කොම ටික නිවිලා ගිහිල්ලා මනස සංසුණුන. දැන් මේ මොකද්ද සිද්ධ වුනේ? මේ සංස්කාර ධර්මයේ බියජනක බව හරියටම දැක්කොත් තවදුරටත් ඒ ක්ලේශ ධර්මයේ එහි රැඳී පවතින්නේ නැහැ. ඒ වගේම බියජනක බව දැකලා ඒක ප්‍රහාණය කරන්නට අපි සිහිය පිහිටුවා ගත්තොත්, වීරිය උපදවා ගත්තොත්, තව දුරටත් ඒ ක්ලේශ ධර්මය එහි පවතින්නේ නැහැ. එතකොට ගිහියෙක් හැටියට ඇලීම බැඳීම සෙනෙහස රාගය පවත්වන්න ඕන තැන පවත්වන්නට ඕන ගිහි ජීවිතය සමබරව පවත්වා ගන්නට නමුත් ඒක හැම විටම අවිචාරවත්ව මතු නොවන ආකාරයට මනස සංසුන් කරගන්න. එතකොට පැවිද්දෙක් නම් හැම මොහොතකම මනසේ පහළ වෙන රාගය පිළිබඳව සිහියෙන් ඉඳගෙන අවදියෙන් ඉඳගෙන ඒ මනෝභාවය දුරු කරන්නට ප්‍රහාණය කරන්නට කටයුතු කරන්නට. එතකොට අන්න ඒ විදිහට අපට මතුවෙන මනෝභාවය පිළිබඳව සිහියෙන් දකින්න පුළුවන් නම් ඒ සිහියෙන් හරියටම දකිනකොට අපට ලොකු සංවේගයක් හටගන්නවා. අපොයි මම මෙච්චර කාලයක් භාවනා කරලා තාම මගේ මනස මෙහෙමද? මගේ මනසෙත් මේ තරම් දරුණු විදිහට මේ කෙලෙස් ධර්ම හටගන්නව නේද තාම? එහෙනම් තව මට කොච්චර වීර කරන්න තියනවද? මේ මනෝභාවය මේ විදිහට දිගින් දිගට ඇති වෙන්න ගියොත් එහෙම කවදද මම නිවන් දකින්නේ? එතකොට මම පැවිද්දෙක් හැටියට හිටියට මම මිනිස්සෙක් හැටියට හිටියට මම ಗುಣධම් වැඩුවට මේ ක්ලේශ ධර්මයන් මොනතරම් බරපතල විදිහට තාම මගේ මනසේ මතුවෙනවා. දැන් මේවා සිහියෙන් දකින්නට ඕන. දැන් අපි සම්මත වශයෙන් අපේ රාගය හොඳ නැහැ, ద్వේෂය හොඳ නැහැ කියලා ඒක වහගන්නට දඟලන එක නෙමෙයි. ඒ වගේම ඒකත් එක්කලා පොරාලන එකක් නෙමෙයි. හොඳට සිහි කල්පනාවෙන් සරාගික සිත සරාගික සිත හැටියට, ద్వේෂ සහගත සිත ద్వේෂ සහගත සිත හැටියට අපට සිහියෙන් අවදියෙන් දකින්නට පුළුවන් වෙන්න ඕනේ. එහි කටුක බව, එහි දුක්සහිත බව ඒකෙන් නැවත නැවත දැවෙන තැවෙන ආකාරය ඒකෙන් වෙහෙසටපත් වෙන ආකාරය ඒ මනෝභාවය නිසා අපේ මනස විකෘති වෙන හැටි අපිට පැහැදිලිව දකින්නට පුළුවන් නම් තමයි අන්න සංවේගයේ ඇති වෙන්නේ. හැබැයි Taman ගැන කලකිරිලා හරියන්නේ නැහැ. දැන් සමහරු ඕක පටලව ගන්නවා. Tamanගේ මනසේ තව කෙනෙක් කරපු වැඩක් ගැන ද්වේෂයක් පහළ වෙනවා. ද්වේෂයක් පහළ වුණාට පස්සේ අපොයි තරහ ගන්න එක හොඳ නෑ කියලා ද්වේෂයෙන් මැඩ පවත්වන්න උත්සාහ කරනවා. ටික වෙලාවක් දඟලනවා දඟලනවා මේක යටපත් කරගන්න බෑ. ඊට පස්සේ Taman ගැනත් තරහ දැන් අර වැරද්ද කරපු මනුස්සයා ගැන තරහ එකක් ඊට පස්සේ Taman ගැන තරහ තවත් එකක්. දැන් ඒක දෙගුණ කරගත්තා ඊට පස්සේ. ඊට පස්සේ තව දඟලනකොට තවත් තමනාපය මතුවෙනවා. මෙහෙම මෙහෙම ප්‍රශ්නේ දෙතුන් ගුණයක් කරගන්නවා අපි ඒකත් එක්කලා අසිහියෙන් පොරබදන්නට. ඒ නිසා අනෙකා කරපු දේ ගැන ඇතිවෙන අමනාපය වෙනම කාරණයක්. ඒ නිසා ඒ ගැන තමන් ගැන තමන්ගේ ජීවිතය ගැන කලකිරීමටපත් වෙලා අසහනයටපත් වෙලා පසුතැවිලා හරියන්නේ ඒ මනෝභාවයේ තියෙන දෝෂයයි දකින්න නැත්තේ. දෝෂය ගැන කලකිරෙනවා මිසක් දෝෂයේ තියෙන බීජනක දකින්නවා මිසක් පුද්ගලයා ඒකට වැරදිකාරයෙක් නෙමෙයි. දැන් අපි තව කෙනෙක් ගැන හිතුවා වුණත් එහෙම තමයි. තව කෙනෙක් වැරදි වැඩක් කළොත් ඒ වැරද්දෙහි තියෙන නපුර ඒ වැරදි වැඩේ කරන්නේ තනත්තාගේ මනස පොළඹපු මනෝභාවයේ තියෙන බරපතලකම අපිට දකින්නට පුළුවන් නමුත් අපි හැමතිස්සෙම තීරණය කරන්නේ පුද්ගලයා ගැන තමයි අපි අවඥාවෙන් හිතන්නේ. පුද්ගලයා නෙමේ වැරදි, ඒ ඇතිවෙච්ච මනෝභාවයේ දෝෂයයි. ඒ මනෝභාවය ඒ මනුස්සයා තුළ ඇති වුනහම මිනිමරුවෙක් වෙනවා. ඒ මනෝභාවය අපි තුළ ඇති වුණොත් අපිත් මිනිමරුවෙක් වෙන්නට පුළුවන් ඒ විදිහෙන් ඇති වුණොත්. පින්නතුන්ට මතක ඇතිනේ අර මීට පෙර දිනක මම පැහැදිලි කළා මගේම සහෝදරයා ගැන මට ද්වේෂයක් ඇති වෙච්ච අවස්ථාව. අම්මටයි තාත්තටයි හොඳට සලකන්න ඕන කියලා හිතාගෙන හිටිය. නමුත් එහෙම වෙන්නේ කියලා හිතනකොට හිතනකොට ගැඹුරට ගැඹුරට ඒ ඔස්සේම කල්පනා කරනකොට ඒ අය ගෙදරින් දොට්ට ඇදලා දාන්නට, ගහන්නට, බනින්නට තරම් බරපතල ආවේගයක් ඇති වෙනවා. එතකොට මේ ටික සෑහෙන වෙලාවක් පවත්වාගෙන යනකොට අපේ මනස ගැනම අපි අවධානය යොමු කරලා බැලුවොත් අපට තේරෙනවා අපච්චි මගේ මනස මොන තරම් ව්‍යාකූලද. දැන් මේ මමද මෙහෙම හිතන්නේ මේ. මිනිසුන්ගේ බෙලි අඹරවන්නට, අතපය කඩන්නට, අනුන්ට හිංසා කරන්න මේ මමද මේ හිතන්නේ. එතකොට මේ ද්වේෂය නැවති පාප ධර්මයේ තියෙන බරපතලකම. මේ නිසා නේද තථාගතයන් වහන්සේ මේක අකුසලයක් කියලා දේශනා කළේ. කටුකයි කියලා දේශනා කළේ. ඒක දුරු කරන්නට ඕනේ දුරු කරන්න උත්සාහ කරන්න කියලා දේශනා කළේ. මේ මනෝභාවය වැඩි කලක් පැවතුනොත් පුද්ගලයෙක් ඕනෑම මොහොතක මිනිමරුවෙක් වෙන්නට පුළුවන් නේද? පුද්ගලයෙක් ඕනෑම මොහොතක අපරාධකාරයෙක් වෙන්නට පුළුවන් නේද? එහෙමනම් මගේ సంతානය තුල ඊබඳු මනෝභාවයක් හටගත්තොත් සසර මොනතරම් දුක්ඛිත ජීවිත මට ලබන්නට වෙයි? මෙහෙම දකිනකොට අපට සංස්කාරයන්ගේ බියජනක බව දැකලා සංවේගය උපදවා ගන්නට පුළුවන්. දැන් මෙහෙම සංවේගය ඇති වුණාට පස්සේ ඊළඟට අපි මොකද්ද කරන්න ඕන කරන්නේ? ඒ සංවේජනීයසු ඨානේසු යෝනිසෝ පධානේන. නුවණින් යුක්තව වීරය කරන්න ඕන. මෙතන වටිනා වචනයක් තියෙනවා ඒක හලා ගන්නට එපා මොකද්ද යෝනිසෝ පධාන නිකම්ම වීර්ය කරන්න කියලා නෙමෙයි යෝනිසෝ මනසිකාරයෙන් වීර්ය කරන්න මොකද්ද යෝනිසෝ මනසිකාරයයි කියලා කියන්නේ හේතුඵල වශයෙන් නුවණින් දැකීම යෝනි කියලා කියන්නේ උත්පත්ති ස්ථානය යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ යම් කිසි දෙයක උපත සොයමින් හටගත්තු තැන හොයමින් කොහොමද හටගත්තේ කොතනින්ද ආරම්භ වුනේ කොහොමද ජනිත වුනේ නැවත නැවතේ සංස්කාර ධර්මය ආපස්සට මෙනෙහි කර කර ප්‍රත්‍යවේක්ෂා කර කර විමසා බලනවා කොතනින්ද මේ දුබලකම ජනිත වුනේ අන්න එහෙම නැවත නැවත සොයනකොට අපට හේතුව හමු වෙනවා හේතුව හඳුනාගෙන හේතුව දුරු කරන්නටයි වීර්ය කරන්නේ එහෙම නැතුවර මනෝභාවයත් එක්ක පොරබදන එක නෙමෙයි මනෝභාවයත් එක්ක පොරබැදුවොත් අපිට නිවන් දකින්නට බෑ අපිට අපි ගැනම කලකිරීමක් ඇති වෙනවා අපිට අපි ගැනම ද්වේෂයක් ඇති වෙනවා ඒ නිසා හරියට නුවණින් යුක්තව හේතුව හොයලා ඒ හේතුව දුරු කරන්නට ප්‍රධාන කියලා කියන්නේ ප්‍රධාන වීර්ය. සතර සම්‍යක්ප්‍රධාන වීර්ය. ඒ කියන්නේ නූපන්න කුසල් නූපදවන්නට, උපන්න කුසල් ප්‍රහාණය කරන්නට, නූපන් කුසල් උපදවන්නට, උපන් කුසල් වැඩි දියුණු කරන්නට. එතකොට පහළ වෙලා තියෙන්නේ අකුසලයක් නම් ඒකේ බියජනක බව දැකලා ඒක දුරු ඒක ඇති වුණු හේතුව හොයලා ඒක දුරු කරන්න. අකුසලෙත් එක්ක පොරබදන එක නෙමෙයි. හේතුව හොයලා ඒක ප්‍රහාණය කරන්නට වීරය උපදවා ගන්නට එතකොට නැවත නැවත ඒ බඳු මනෝභාවයන් හට නොගන්නා හැටියට මනස පවත්වන්නට වීරය කරන්නට ජනිත උනේ කුසලයක් නම් ඒ කුසලේ වර්ධනය කරන්නට ඕන මතු ඒ බඳු කුසල මනෝභාවයන් අවදි කරන්නට මන් තනන්නට මෙන්න මේ විදිහට අකුසලයේ දුරු කරන්නටත් කුසලයේ වඩන්නටත් හේතු හඳුනාගෙන වීර්ය කරන්නට පුළුවන් නම් එය හඳුන්වනවා යෝනිසෝ පදාන. ତොර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙන්න මේ කරුණු දෙකෙන් යුක්ත වූ පුද්ගලයා මේ ජීවිතේම සැපසේ සැපයෙන් සහ සතුටින් ජීවත් වෙනවා. නිකන් කලකිරීමෙන් නෙමෙයි. දැන් මේ සංවේගයයි කියලා අනේ ඉතින් මගේ මනසේ මෙහෙම වෙනවා අර එහෙම වෙනවා අපි කොච්චර දුක් විඳින්න ඕනද මේ සසර හරිම භයානකයි. අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ඒවා ගැන හිත හිතා නිකන් තැවි තැවි ඉන්න එක නෙමෙයි. ඒවා බියජනක බව දකිනවා. ඒ බියජනක බව ඇති වෙන්නේ මොන හේතු නිසාද කියලා දකිනවා. ඒ හේතුන් ප්‍රහාණය කරන්න දුරු කරන්නට වීර කරනවා. මහණෙනි අන්නේ පුද්ගලයා තැවෙන්නේ නැහැ දුක් වෙන්නේ නැහැ ඔහුට තමන් ගැනම තෘප්තියක් ඇති වෙනවා තමන් ගැනම සතුටක් ඇති වෙනවා ඒ වගේම ඒ තනත්තා සුඛ සොම්නස් බහුලව ජීවත් වෙනව පමණක් නෙමේ නිවන් දකින්නට මඟ ආරම්භ කළ කෙනෙක් කියලා හඳුනා ගන්නට පුළුවන්. ඒ තනත්තා කවදා හරි නිවන් දකිනවා. ඇයි? දැන් මේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. පටන් ගෙන තියෙන්නේ. දැන් පළවෙනි පියවර තියලා තියෙන්නේ. ඒ නිසා මනස දුර්වල වෙන්නට පුළුවන් ක්ලේශ ධර්ම මතුවෙන්නට පුළුවන් මතු වුණාට වරදක් නැහැ දැන් ඔහු ගමන ආරම්භ කරලා තියෙනවා ඒ නිසා දැකිය යුතු කාරණේ හරියට දකින්නට ඔහු දැන් උත්සාහ කරනවා. ඒ වගේම කාරණේ දැකලා නිකන් ඉන්නේ නැහැ. ඒක දුරු කරන්නට ප්‍රහාණය කරන්නට දැන් ඔහු ආරම්භ කරලා තියෙනවා. මෙන්න මේ කටයුතු දෙක යම්කිසි කෙනෙක් নিরතුරු පුහුණු කරනවා නම් මහණෙනි ඒ තනත්තා මේ ලෝක වශයෙන්ම සුඛ සොම්නස් බහුලව ජීවත් වෙනවා. ඊටාම සැපසේ ඊටාම සතුටින් ජීවත් වෙනවා. තමන් ගැන ලොකු තෘප්තියක් ඇති වෙනවා. දැන් අපි හිතමු තමන්ගේ මනසේ අකුසලයක් ජනිත වුණා කියලා. මතුනේ द्वේෂය. ද්වේෂය මතුණාට මේ මතුනේ द्वේෂයයි කියලා හරියට දකිනකොට ඒක ප්‍රහාණය කරනකොට ලොකු සතුටක් ඇති වෙනවා. ලොකු සුවයක් ඇති වෙනවා. තමන් පිළිබඳව තමන්ටම ලොකු තෘප්තියක් ඇති වෙනවා. ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. මට මේ වැඩේ කරන්න පුළුවන්. මම මේක හරියට කළා. මේ තුලින් ඇති වෙන සතුට සැනසීම මෙපමණයි කියලා සීමා කරන්නට බෑ. ඒ නිසායි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඒබඳු පුද්ගලයා සුඛ සොම්නස් බහුලව ජීවත් වෙනවා. ඒ වගේම නිවන් දැකීම සඳහා කෙලස් නැසීම සඳහා ඒ තනත්තා ගමන ආරම්භ කළා වෙනවා. දැන් ඔය විදිහට ආධ්‍යාත්මික කරුණු සම්බන්ධව පමණක් නෙමේ බාහිර කරුණු සම්බන්ධවත් අපට ඕන නම් සංවේගය ජනිත කරගන්නට පුළුවන්. ඒ සංවේගය ඇති කරගත යුතු තැන් මෙන්න මේවා මේවා පමණයි කියලා අපට වෙන්කොට දක්වන්නට බෑ ඕනෑම කාරණයක් පිළිබඳව අපට සංවේගය ඇති කරගන්න පුළුවන් අපි හිතමු අපි ලෙඩෙක් බලන්නට යනවා අපි රෝහලකට යනවා අපි මල ගෙදරකට යනවා. මේ හැම අවස්ථාවකම සංස්කාර ධර්මයන්ගේ බියජනක බව දැකලා සංවේගය ඇති කරගන්න සුදුසු අවස්ථා. දැන් අපි හිතමු පිළිකාර උහලකට වගේ ගිහාම අරහෙන් කපලා මෙහෙන් කපලා එහෙන් බට දාලා මෙහෙන් කුණු වෙලා මෙහෙන් ප්ලාස්ටර් ගහලා මොන තරම් දුකක්ද. එතකොට බැලුවෙන් පස්සේ අපිට ඇඟ හිරිවැටෙනවා. එතකොට ඇඟ හිරිවැටෙලා බියපත් වෙන එක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය වෙන්නේ මේ සත්වයින් මේ සසර ගමනේ කෙබඳු කර්ම කරලද මේ වගේ දුක්ඛයක් ලබලා තියෙන්නේ. එතකොට මේ සසර ගමනේ තියෙන කටුක බව මේ ගමන යද්දී අපි කාට මෙහෙම නොවේයි කියලා හිතන්න පුළුවන්. එහෙමනම් අපි හැම කෙනෙකුටම මෙහෙම වෙන්න පුළුවන්. එහෙම නොවෙන්නට මට කුමක්ද කළ හැක්කේ? සසරේ බඳු පාප ධර්මයන් කරගෙන තියෙනවා නම් ඒක යටපත් කරගන්නට මට මොකද්ද කරගන්න පුළුවන්? ඒ වගේම මේ අයට උදව් කරලා යම්කිසි කුසලයක් මට ජනිත කරගන්න පුළුවන්. මමත් රැකගෙන අනුමුත් රකින්නට මට කුමක් කළ හැකිද කියලා සිහි කල්පනාවෙන් දකිමින් මේ සසරේ තියෙන බියජනක බව දකින්නට පුළුවන් නම් පින්නතුනේ අන්න සංවේගය ඇති කරගත යුතු තැන සංවේගය ඇති කරගත්තා වෙනවා. නමුත් අපට ඒ වගේ තැන්වල එහෙම හිතෙනවා වෙනුවට අපි සමහර වෙලාවට අනේ අපච්චියේ කියලා මනසින් සමහරට පොඩ්ඩක් තැවෙනවා. එතනින් ඉවත් වෙලා ගියාට පස්සේ අපට ඒක අමතක වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපේ ජීවිතයට දේවදූතයෝ හතර දෙනෙක් පැමිණෙනවා. කවුද දේවදූතයෝ? කුඩා බිලිඳු දරුවා, ඒ වගේම වයසට ගිහින් රෝගී වෙච්ච මහල්ලා, මරණයටපත් වුණු මලකඳ ඊළඟට වැරදි කරලා වදයට පමුණුවන සොරු මංකොල්ලකාරයෝ එහෙම නැත්නම් වැරදිකාරයෝ මේ හතර දෙනා අපේ ජීවිතයට පැමිණෙන දේව දූතයෝ කියලා බුදුහාමුදුරෝ දේශනා දූතයා කියලා කියන්නේ පණිවිඩකරු. දේව දූතයා කියලා කියන්නේ දෙවියන් අතරින් අපි වෙතට එන උසස් පණිවිඩයක් අරගෙන එන තැනැත්තා. මොකද්ද ඔහු ගේන උසස් පණිවිඩය මේ ජීවිතය සම්බන්ධව යථා අර්ථය. ජීවිතය කියන්නේ මෙහෙම එකක්. මේ සංස්කාර ධර්මයන් මේ වගේ ස්වභාවයන්. කියලා අපිට මේ පණිවිඩය අරන් එන අය හැටියට බුදුහාමුදුරුවෝ හඳුන්වනවා බිලිඳු දරුවා. ඇයි දැන් බිලින්දෙක් දැක්කම උපන් හැටිය දරුවෙක් දැක්කන් පස්සේ අපිට හිතෙනවද අනේ මෙහෙමයි කියලා. නෑ මට දරුවෙක් ලැබුණා කියලා ආදරය, සෙනෙහස, බලාපොරොත්තුව, අපේක්ෂාව, හොරතල් කිරීමේ කැමැත්ත, තෘෂ්ණාව, සෙනෙහස ඒ ටික තමයි මතුවේ. ඒ කාරණේ මතුවෙන තැනම අපට සිහිය උපදවා ගන්න පුළුවන් මේ මාස ගණනක් මව් කුසක් ඇතුලේ අතපය වකුටු කරගෙන මල මුත්‍ර ගොඩක එහෙම ඉන්නකොට මොන වගේ ස්වභාවයක්ද දැනෙන්නේ අපි තාම ඒ ස්වභාවය ඉක්මවලා නැහැ තව වාර කීයක් අපට එහෙම වෙන්නට සිද්ධ වෙයිද ඇයි එහෙම වෙන්නේ ඉපදිලා Tamanට තමන්ව පිරිසුදු කරගන්නට බෑ මේ මල මුත්‍ර ගොඩේ ළගෙමින් උඩුබැලියට නිදමින් හඬා වැළපෙමින් මොන තරම් පීඩාවක්ද මේ විඳින්නේ බුදුරජාණන් වහන්සේ මේ ජාතිය දුකයි කියලා දේශනා කළේ මේ නිසා නේද? මෙහෙම අපට නුවණින් දකින්නට පුළුවන් නම් මේ සංස්කාර ධර්මයන්ගේ බියජනක බව දකින දකින ප්‍රමාණය මත අපට වීර කරන්නට පුළුවන් කුසල් දහම් සම්පාදනය කරන්න. හැබැයි බියපත් වුනොත් මොකද වෙන්නේ? අනේ මනුෂ්‍ය ලෝකෙට නම් එන්න එපා ආයෙ මම. මට නම් බැහැ මෙහෙ උපදින්න. දෙව්ලොව උපන්නොත් හරියි. දෙව්ලොව පන්නොත් හරි කියලා තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි ඉතින් එහි ගිහිල්ලා කරගත්තු පින් ටික භුක්ති විඳලා ඉවර වුණාම ආයෙත් අකමැත්තෙන් හරි මෙහෙ එන්න වෙනවා. මෙහෙටවත් එනවා නම් කමන්නේ කෙලින්ම අපායට යන සත්වයොත් ඉන්නවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා දෙව්ලෝ ඉපදිච්ච අයගෙන් නැවත දෙව්ලෝ හෝ මනුලෝ උපදින්නේ නිය පිටටගත්තු පස් ටිකක් වගේ ස්වල්ප ප්‍රමාණයක්. ඒ දෙව්ලොවින් කෙලින්ම චුත වෙලා නිරයට යන අය තිරිසන් ලෝකයට යන අය, പ്രേත ලෝකයට යන අය, අසුර ලෝකයට යන අය මහ පොළවේ පස් වගේ බහුලයි. එහෙමනම් දෙව්ලෝ උපන්නා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මට නම් මනුස්ස ලෝකෙ උපදින්න බෑ මේ දුක නම් විඳින්න බෑ කියලා තැතිගත්තයි කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ බියජනක බව දකිමින් ඒ తත්වය මගහරවා ගන්නට දුරු කර ගන්නට මට කුමක් කළ හැකිද අන්න යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රධාන වීරය ආරම්භ කළ යුතුයි කියලා දේශනා කළේ ඒක. ඊළඟට වයෝවෘද්ධ කෙනෙක් රෝගී කෙනෙක් දකිනකොට මැරුණු කෙනෙක් දකිනකොට ඒ වගේම වැරදි කරලා වද වදපමුණවන පුද්ගලයෙක් දකිනකොට වැරදි කළොත් මෙලවත් දුක් විඳින්නට වෙනවා පරලවත් දුක් විඳින්නට වෙනවා මේ සියලු දුක් විඳින්නේ කුමක් නිසාද මේ පංචස්කන්ධය නිසා මම කියලා අල්ලගෙන මේක නඩත්තු කරන්න ගිහිල්ලානේ මේ තරම් දුකක් විඳින්නේ. එතකොට මිනිස්සු මහා භයානක දේවල් කරන්නට පෙළඹෙන්නේ ඇයි මේ පංචස්කන්ධයට ඇලුම් කරන නිසා. තමන්ගේ මනස පිනවන්න, ඉන්ද්‍රිය පිනවන්නට ගිහිල්ලා තමයි ලොකු අනතුරු වලටපත් වෙන්නේ. අර එක තථාගතයන් වහන්සේ වැඩ සිටි සමයේ එක දුප්පත් මිනිස්සෙක් ඒතනත්තා විවාහ කරගත්ත බොහොම සුරූපී කාන්තාවක්. දැන් මේ කාන්තාවට බොහොම ඇලුම් කරනවා මේ පුරුෂයා. අර කාන්තාව බොහොම මාන්නාධික චරිතයක්. දැන් නැකත් ක්‍රීඩා කාලය කියන්නේ දැන් අපේ සිංහල අවුරුදු කාලේ වගේ ඉන්දියාවෙත් එක්තරා කාලයක් තියෙනවා නැකත් ක්‍රීඩා කාලය කියලා. ඒ කාලෙට හැමෝම ක්‍රීඩා පිණිස නොයෙක් සැනකෙලි සඳහා සම්බන්ධ වෙනවා. දැන් අර දුප්පත් මිනිස්සයා තමන්ගේ බිරිඳට කියනවා අපිත් සැනකෙළිය නරඹන්න යමු. ඔය තියෙන වස්ත්‍රයක් හොඳට හොදලා මැදලා සකස් කරලා තියන්න. පස්සේ අර බිරිඳ කියනවා මට නම් මේ පරණේ නැදගෙන යන්න බෑ. මට අලුත් වස්ත්‍ර තියෙනවා නම් මම සැනකෙළියට එනවා නැත්තම් එන්නේ නැහැ. රතුරෙද්දක් ඇඳලා රතුරෙද්දක් පෙරවලා අතිනත අල්ලගෙන යන්න පුළුවන් නම් යන් බැරි නම් නිකන් ඉන්න. ඒ සැනකෙළියට යනවට වැඩිය හොඳයි නිකන් ඉන්නේ. දැන් එහෙමම නොකියුවට අද කාලේ පවුල්වලත් එහෙම නොඑක යෝජනා කරනවා. මගුල් ගෙදර යනවා නම් මෙහෙම යන්න නැත්තම් නම් මට බෑ. එතකොට Tamanට තියෙන හැටියට ඕන මොනවා කරන්නත් ඉතින් ඒ නැති හැටියට දේවල් කරන්නට යෝජනා කරාම එතනින් අර්බුද මතුවෙනවා. දැන් මේ කාන්තාව මෙහෙම යෝජනා කළාම අර පුරුෂයා කියනවා ඉතින් අපට කොහෙන්ද රතුරෙදි? ඔය තියෙන එකක් ඇඳගෙන යමු. එහෙම නැත්තම් මට බැවෙන ඕන කෙනෙක් එක්ක යන්න මං නම් එන්නේ මිනිස්සෙකුට කොන්දපණ තියෙනවා නම් මොනවද කරන්න බැරි ඕනතරම් මේ තියෙන්නේ තැන් වලින් ගිහිල්ලා අරන් එන්න හම්බ කරන්න බැරි නම් අනුතරමින් අර රජමාලිගාවේ ඕනතරම් තියෙන වටිනා සලුපිලි රාජභාණ්ඩාගාරේ ඕ පුස්කකා තියෙන හිතහයිය තියෙන මිනිස්සෙකුට ගියොත් එකක් දෙකක් අරන් එන්න බැරිද දැන් මෙහෙම කියනකොට අර පුරුෂයා කියනවා මාව නිකන් නසන්නද හදන්නේ. ඒ නිසා ඌව කාටද කරන්න පුළුවන් කියලා නිහඬ වුණා. නමුත් බිරිඳ මේක අතෑරිය නෑ. එහෙමනම් මං එන්නේ නෑ. අරන් ආවොත් මං එනවා සැනකෙලි බලන්න යන්න. මේව නැවත නැවත කියනකොට අර පුරුෂයා මේ කාන්තාව කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසා අර ඉන්ද්‍රිය පිනවන්නට මනෝභාවයන් පිනවන්නට තියෙන කැමැත්ත නිසා මේ පංචස්කන්ධයට තියෙන ඇලීම බැඳීම නිසා අවසානයේ අර මරු කටට යන්න උ තීරණය කළා. තීරණය කළා මහරාත්‍රියේ ගිහිල්ලා රජුරුවන්ගේ සලුපිලි තියෙන භාණ්ඩාගාරයට රිංගනකොට රාජපුරුෂයා අල්ලගත්තා. අල්ලගෙන මේ වරද රජුරවන්ට කිව්වම රජුරෝ උල තියලා මරන්නට කියලා අනකලා. පස්සේ දැන් උල ඉඳලා යටින් ඇනිච්ච උල ඉස්මුදුනේ මතුවෙලා ලේ පෙරපෙර උකුස්සෝ කපුටෝ අර උලේ වහලා ඇස්වලට කොටනවා කන් වලට කොටනවා අමු අමුවේ පන පිටින් මස් කඩ කඩ කනවා. මේ මිනිස්සයා මොකක්ද කියන්නේ මොකක් කිය කියාද විලාප නගන්නේ මට මේ උකුස්සෝ කපුටෝ විදුලිහිනියෝ මේ ඇස් ගලවන එකත් අමාරුවක් නෙමෙයි. මේ පණ පිටින් මස් කන එකත් මට අමාරුවක් නෙමෙයි. මගේ බිරිඳත් එක්ක රතුරෙද්දක් ඇඳගෙන රතුරෙද්දක් පෙරවගෙන අතිනත අල්ලාගෙන සැනකෙලියට යන්න නැති වෙච්ච එකයි මට තියෙන ලොකුම දුක. එතකොට මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන බියජනක ස්වභාවය මේ තරම් අනතුරු වලට සත්‍යය හෙලන්නේ කුමක් විසින්ද මේ ඉන්ද්‍රිය පිනවන්නට පුද්ගලයා තුල තියෙන තෘෂ්ණා. එතකොට මෙබඳු අවස්ථා තුලින් තමයි අන්න සංවේගය උපදවා ගන්නට තියෙන්නේ. අර වදයට පමුණවන පුද්ගලයෝ දැක්කන් පස්සේ මිනිස්සු මේ දුක් විඳින්නේ මොනව නිසාද? මේ ඉන්ද්‍රිය පිනවන්නට තියෙන තෘෂ්ණාව නිසා. දැන් ওই රටවල වුණත් එහෙම දකින්නට පුළුවන්. මිනිස්සු සමහර වෙලාවට කන්නේ බොන්නේ නැතුව දුක් විඳිනවා. මොකටද මේ? මේ තමන්ගේ සිතගේ සම්පූර්ණ කරගන්න. මොනතරම් කටුක විදිහට ජීවිතේ පවත්වනවාද? ඇයි එහෙම වෙලා තියෙන්නේ මේ සංස්කාර ධර්මයන්ට ඇලෙන බැඳෙන ප්‍රමාණය මත ඒ අය දුක් විඳිනවා මේ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණය නේද මේවා හරියට තේරුම් ගන්නට පුළුවන් නම් හැම මොහොතකම සංවේගය ජනිත කර ගන්නට පුළුවන් ඒ සංවේගයයි කියන එකෙන් මම නැවතත් සිහිපත් කරනවා කලකිරිලා එපා වෙලා එහෙම නැත්නම් බියපත් වෙලා ඉන්න ස්වභාවය නෙමේ සංස්කාර ධර්මයන් නුවණින් දකින ස්වභාවය. එහෙම දකින්න දකින්න ලොකු සැනසීමක් පහසුවක් මනසට දැනෙන්න ගන්නවා. හරියට දකිනවා නම් ඒ දකින දකින ප්‍රමාණයට අපේ ජීවිතේ පහසු වෙනවා. අනිත්‍ය ලක්ෂණය හරියට දකින්න පුළුවන් නම්, දුක්ඛ ලක්ෂණය හරියට දකින්න පුළුවන් නම්, අනාත්ම ලක්ෂණය හරියට දකින්න පුළුවන් නම් ඒ ඒ ප්‍රමාණයට ජීවිතේ පහසුයි. අනිත්‍ය හරියට දකිනවා නම් කැඩෙන බිඳෙන නැසෙන වෙනසෙන බලාපොරොත්තු කඩවෙන කිසිම දෙයකින් තැවීමටපත් වෙන්නේ නැහැ. එයි අපි දන්නවා මේ සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා. ඒවා වෙනස් වෙන්න පුළුවන් කියලා. ඊළඟට අනාත්ම ලක්ෂණය හරියට Tamanට දැනෙනවා නම් බිරිඳ තමන් අකමැති විදිහට වැඩ කළාය සැමියා තමන් අකමැති විදිහට වැඩ කළාය දරුවා තමන් අකමැති විදිහට වැඩ කළාය අම්මා තාත්තා තමන් අකමැති විදිහට වැඩ කළාය සේවකයා පාලකයා ප්‍රධානියා අකමැති විදිහට වැඩ කළාය කියලා අපි ගැටෙන්නට යන්නේ මොකද අපි දන්නවා මේ සංස්කාර ධර්මයන් මගේ ඕන එක මේ හැටියට පවතින්නේ නැහැ ඒවා පවතින්නේ අදාළ හේතු සාධක මත එහෙමනම් හේතු සාධක හඳුනාගෙන ඒවා ටික ටික වෙනස් කරගන්නට කරුණා මෛත්‍රියෙන් උත්සාහ කරනවා මිසක් අනේකාට ඒවා වෙනස් කරගන්න උදව් කරනවා මිසක් ඒකට ගැටිලා හැපිලා අඩදබර ඇති කරගෙන තේරුමක් නැහැ. එතකොට සියලු ආරවුල් සංසිඳනවා සංස්කාර ධර්මයන් අනාත්මයි කියන එක හරියට වැටහුණක් වෙනවා. අන්න මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය තේරුම් ගන්න තේරුම් ගන්න ජීවත් වීමේ පහසුව ඇති වෙන හැටි. ඒතනත් අනිත් එක්ක අනිත් අයත් එක්ක ආරවුල් කරගන්නට යන්නේ පුළුවන් තරම් සමගියේ පුළුවන් තරම් කරුණා මෛත්‍රී. මොකද ඔහු හෝ ඇය දන්නවා මේ මිනිස්සු වැරදි කරන්නේ අඩුපාඩු සහිතව ජීවත් වෙන්නේ ඒවට සුදුසු හේතු තියෙන නිසා. එක්ක අසත්පුරුෂකම එක්ක පෞකාරකම එක්ක නොහික්මුණුකම එක්ක හිතුවක්කාරකම එක්ක සාංශාරික ඇබ්බැහි එක්ක අකුසල කර්ම භුක්ති විඳිනවා මේ මොනවා හරි දුර්වල හේතුවක් නිසායි මිනිස්සු වැරදි කරන්නේ ඒ නිසා මම කැමති වුණාට කරන්න දෙයක් නැහැ. ඒ අදාළ දුර්ගුණය තියෙනවා නම්, ඒ හේතුව තියෙනවා නම් මිනිස්සු වැරදි කරනවා. ඒබඳු දුර්වල හේතු මගේ ළඟ තිබුණොත් මටත් ඒ ටිකයි වෙන්නේ. මම එහෙම වැරදි කරන්නේ නැත්තේ මා ළඟේ දුබල හේතු නැති නිසා එහෙම නැත්නම් ඒ හේතු යට කරගන්න තරම් වීර්ය ප්‍රඥාව මට තියෙන නිසා අනේකාට එහෙම නැති නිසා අනේකා දුර්වල නිසා මෙබඳු අඩුපාඩු ක්‍රියාත්මක වෙනව නේද කියලා දකිනකොට අපට ඇත්තටම ද්වේෂය වෙනුවට කරුණා මෛත්‍රිය උපදවා ගන්නට පුළුවන් අනුකම්පාව ඇති කර ගන්න පුළුවන් අන්න සංස්කාර ධර්මයන්ගේ අනාත්ම බව හරියට දකිනවා නම් කරුණාව මෛත්‍රිය අපට අවංකවම ජනිත කරන්නට හේතුවක් වෙනවා පිළිත. ඒ වගේම දුක්ඛ ලක්ෂණය අපිට හරියට දැනෙනවා නම් පෙනෙනවා නම් අපි දේවල් පිළිබඳව නිකන් ඒවටම ගැති වෙලා කටයුතු කරන්නේ පැවැත්ම සඳහා දේවල් උපයනවා රැකී ආරක්ෂා කරනවා මිල මුදල් හම්බ කරනවා මේ හැම දෙයක්ම කරනවා පැවැත්ම සඳහා හැබැයි එහි පවතින කටුක බව නුවණින් දකිනවා ඒ නිසා නැවැත්ම සඳහා සිහි කල්පනාවෙන් අවශ්‍ය කුසල් දහම් සම්පාදනය කරගන්න. නැවැත්ම සඳහා ටික ටික හරි අපේ මනස පුහුණු කරනවා. එයි Tamanට දැනෙනවා මේවා කොච්චර කළත් මේ සසරේ නිමාවක් නැහැ. මේ කොච්චර හම්බ කළත් මේවා වැය වුණාම ආයෙ හම්බ කරන්න වෙනවා. මොනතරම් පින්දහම් කළා දෙව්ලෝ මනුලෝ උපන්නත් ඒක නිම වෙනකොට ආයෙ මුල ඉඳන් පටන් ගන්න වෙනවා. මේ සංඛාර දුක්ඛය හරියට දකින්න පුළුවන් නම් එහෙම ඇලී ගැලී විනාශ වෙන්නේ නැතුව අපට පුළුවන් වෙනවා එතනින් ටිකක් නැගී හිටින්නට. එහෙමනම් අනිත්‍ය බව දකින්න පුළුවන් නම් දුක් බව දකින්න පුළුවන් නම් අනාත්ම බව දකින්න පුළුවන් නම් ඒකෙන්ම ජීවිතය තුළ මහත් වූ සැනසීමක් ඇති වෙනවා. මේ ස්වභාවයන් දකිනකොට අපට දැනෙන්න ගන්නවා මේ සංස්කාර ධර්මයන්හි සුබ වශයෙන් ආස්වාදනය කරන්න, බදා ගන්න, පවත්වන්න දෙයක් නැහැ. අනිත්‍ය නිසා දුක් නිසා අනාත්ම නිසා එහි සුභවාදීව ගන්නට දෙයක් නැහැ. එහෙනම් අවශ්‍යතාවය මත පවත්වන්නට ඕන. සුභවාදීව ගන්නට දෙයක් නැහැ කියලා ඔක්කොම අතහැරලා දාලා නිකන් ඉන්නටත් බෑනේ. කෑම කෑවට වැඩක් නැහැ, සල්ලි හම්බ කරාට වැඩක් නැහැ කියලා ඒවා නවත්තලා නිකන් ඉන්නට බෑ. අවශ්‍යතාවය සඳහා කරන්න ඕන. කය පවත්වන්න කෑම කනෝ, ජීවත් වෙන්නට හම්බ කරනෝ. ඒ වගේම සමග සම්පන්නව ඕනෝන් හඳුනාගෙන ජීවත් වෙනෝ. මේ විදිහට පවත්වන්නට පුළුවන් නම් ඒ තනත්තා අවශ්‍යතාවය මත පවත්වනවා හැඟීම් වලට වහල් වෙලා මං මුලා වෙන්නේ නැතුව අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංවේගය උපදවා ගත යුතු තැන සංවේගය උපදවා ගන්නවා නම් ඒ සංවේගයේ ඇතිවුණු කාරණය සම්බන්ධව ප්‍රධාන වීරය ආරම්භ කරනවා නම් නුවණින් යුක්තව ඒ තනත්තා සුඛ සොම්නස් බහුලව ජීවත් වෙනවා පමණක් නෙවෙයි නිවන් දැකීම සඳහා ගමන ආරම්භ කළ කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් මහබෝසතාණන් වහන්සේ මේ සසරෙහි බියජනක බව දැක්කේ මොනවා තුලින්ද? ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියක්, පැවිද්දෙක්. ඒ ස්වභාවික සිද්ධි. ඒතර අපේ ජීවිතේ කොයිතරම් මේවා හමු වෙනවද? ඒ හමු වෙන හැම මොහොතකම අපිට මේවා වටහා ගන්නට තරම් ශක්තියක් ඇති වෙන්නේ ශක්තිය ඇති වෙන්නේ අපි සිහි කල්පනාවෙන් සිටියොත් විතරයි. දැන් සමහර කෙනෙක් කල්පනා කරනවා බෝසතාණන් වහන්සේට ඒවා පේනවට සුද්ධෝදන රජුර ඔක්කොම අයින් කරලා තියන්නේ නැති. අයින් කරලා තිබ්බා කියන කාරණේම නෙමෙයි හාත්පස වටේට මේවා තිබුණත් ඕවා දැනෙන්නේ નિયમિત අවස්ථාවක පමණයි. හැම මොහොතෙම දැනෙන්නේ නැහැ පිළිතුර. හරියට මනසට කාවදින්නේ කලාතුරකින් මොහොතක. හරියට සිහිය ප්‍රඥාව සමබරව යෙදෙන මොහොතක තමයි අපේ මනසට තදින් දැනෙන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ බියජනක ස්වභාවය. ඉතින් මහබෝසතාණන් වහන්සේට පිරු පාරමී ශක්තිය නිසා ඒ නව යෞවන වයසේ මේ ශක්තිය අවදි වුණු නිසා උන්වහන්සේ සිහි කල්පනාවෙන් සිටි නිසා ඒ ලෙඩා තුලින් ඒ මහල්ලා තුලින් ඒ මලමිනිය තුලින් පමණක් නෙමේ පැවිද්දා තුලින් පවා උන්වහන්සේ මේ සංස්කාර ධර්මයන්ගේ බියජනක බව සහ ඒ නික්මීමේ මඟ හඳුනාගත්තා. ඒ මඟ උන්වහන්සේ අනුගමනය කළා. එතකොට ඒ නිසා ආධ්‍යාත්මික කරුණු පිළිබඳ අපේ මනස තුල පහළ වෙන ධර්මතාවයන් වගේම බාහිර කරුණු පිළිබඳවත් අපට සංවේගය ජනිත කරගන්නට පුළුවන් සිහිනුවණින් දකින්නට පුළුවන් මට මතකයි මේ විහාරස්ථානයේ අපිට බොහෝම කරුණා මෛත්‍රියෙන් වැඩ හිටිය හාමුදුරනමක් හිටියා කල්යාණ ධම්ම කියලා. ක්‍රේරුකාණේ චන්දවල මහානායක හාමුදුරුවන්ගේ ගෝල හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේ ඊටාම කරුණා මෛත්‍රියෙන් යුක්ත ගුරුවරයෙක්. ශිෂ්‍යයන් කෙරෙහි අපි කෙරෙහි බොහෝම මෙත් සිතින් යුක්ත උන්වහන්සේ කටයුතු කළා. අපිට බොහොම සුළු කාලයයි උන්වහන්සේ ඇසුරු කරන්න ලැබුණේ. නමුත් අපේ මනසෙත් ලොකු ගෞරවයක් බැඳීමක් උන්වහන්සේ කෙරෙහි තිබුණා. එතකොට දිනක් උන්වහන්සේ රාත්‍රියේ කතා බහ කරලා hina වෙලා ගිහිල්ලා නිදාගත්තා. පහවදා උදේ බලනකොට මෙන්න දොරකඩ මලකඳ. හාමුදුරුවෝ උදේ අවදි වෙලා අපටත් කතා කළා මෙන්න ලොකු හාමුදුරුවෝ අපවත් වෙලා කියලා දුවගෙන ඇවිදින් බලනකොට උන්වහන්සේ දොරකඩ හරහා උන්වහන්සේගේ මලකඳ වැටිලා. එතකොට උස්සලා බලනකොට තාම ඇඟේ රස්නෙවත් ගිහිල්ලා නැහැ. ඔසවනකොට පපුව ඇතුලේ ගොර ගොර ගන්නවා. ඉතින් මම කිව්වා තාම ලොකු හාමුදුරුවෝ අපවත් වෙලා නැහැ. අපි ඉක්මනට අරගෙන යමු ස්පිරිතාලෙට. මොකද දැන් ලොකු හාමුදුරුවෝ අපවත් වුණා කියලා පිළිගන්න මගේ මනස සූදානම් නැහැ. එහෙම එකක් කොහොමවත් මම බලාපොරොත්තු වෙන්නේ නමුත් වෙද මහත්මයෙක් දීර්ඝ කාලයක් පන්සලේ හිටියා. ඒ මහත්මයා වෙලාවේ නාඩියක් ලබලා කිව්වා නෑ ලොකු හර අපවත් වෙලා දැන් විනාඩි 15කට 20කට කලින් උන්වහන්සේ අපවත් වෙනවා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ උන්වහන්සේට හෘදාබාධයක් තිබුණා. හෘද රෝගයේ උත්සන්න වෙලා වේදනාව මතුවෙනකොට උන්වහන්සේ අවදි වුණා. අවදි වෙලා දොර අරගෙන දොරකඩට ගියා කාට හරි කතා කරන්න කියලා. ඒ අතරේ පිට දරුවෙක් පන්සලේ නැවතිලා හිටියා. ඒ දරුවා උදේ ලෑස්ති වෙලා රැකියාවට යන්නට සූදානම් වෙන වෙලා එනකොට ලොකු හාමුදුරුව දොරකඩ හිටගෙන ඉන්නවා. පස්සේ ලොකු හාමුදුරනේ මං <coughs> වැඩට යනවායි කියලා ඒ තරුණයා ලොකු හාමුදුරන්ට වැඳලා තමයි නික්මිලා ගිහින් තියෙන්නේ. දැන් ඒ දරුවා වැඩට යන්න නික්මිච්ච නිසා ලොකු හාමුදුරුව ඒ දරුවාට මොකුත් කියලා නැහැ. පන්සලේ ඉන්න කෙනෙක් කාට හරි කතා කරන්න තමයි බලලා තියෙන්නේ. නමුත් ඒ අතරේ නැවත හෘද රෝගය උත්සන්න වුණා උන්වහන්සේ බිම වාඩි වුණා වාඩි වෙනකොටම රෝගය බරපතල වුණා උන්වහන්සේ අභාවයට ගියා අපවත් වුණා එතකොට ශරීරය කඳේ එක කොටසක් දොරකඩෙන් එළියේ මිදුල පැත්තට වෙන්න අනිත් කොටස දොරකඩෙන් ඇතුලේ ගේ ඇතුලට වෙන්න දොරකඩ හරහා උන්වහන්සේගේ මලකඳ. එතකොට දැන් මේක මට කොහොමවත්ම හිතා ගන්නට බෑ මෙහෙම වුණාය කියන එක. මොකද ජීවිතේ තරම් සමීපව හිටපු බොහොම හිතවත්ව සෙනෙහසින් හිටපු ගෞරවයෙන් හිටපු කෙනෙක් දැනුම් තේරුම් තියෙන වයසේ ඔය වගේ අභාවයට ගිය අවස්ථාවක් ඒ වෙනකොට මට කවදාවත් අත්දැකලා තිබුණේ මරණය ගැන කතා කරලා තිබුණා මලගෙවල් වල ගිහින් තිබුණා අනිත් අයට බන කියලා තිබුණා මේ ඔක්කොම තිබුණත් මේ අවස්ථාව 아무තු අවස්ථාවක් වුණා ඒ නිසා එදා දවසේම ලොකු කම්පනයක් මගේ මනසේ තිබුණා මට හඳුනා ගන්නට බැරි වෙච්ච කාරණේ තමයි කොහොමද මෙහෙම වෙන්නේ ඊයේ හවස සන්තෝෂෙන් කතා කරලා ගිහින් නිදාගත්තා. උදේ බලනකොට මලකඳ. මේකද මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ. ඒ කම්පණය දා දවස මුළුල්ලේම තිබුණා. නැවත නැවත මම කල්පනා කරලා බැලුවා ඇත්තට මේ මොකද්ද උනේ? ඒ මගේ මනසට මොකද්ද මේ වෙන්නේ? මෙච්චර ලෝකයේ මිනිස්සු මැරිලා දැකලා තියෙනවා හඳුනාගෙන තියෙනවා මෙතනදී අයි මෙච්චර කම්පනයක් දැනුනේ. මෙහෙම නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලද්දී තමයි අපට දැනෙන්නට ගන්නේ මේ සංස්කාර ධර්මය බියජනකයි. ඒවා ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. අපි කොච්චර බලාපොරොත්තු තියාගෙන අනාගතය ගැන අපි සැලසුම් හදනවා තමයි. බලාපොරොත්තු තියාගන්නවා තමයි. ඒක වැරද්දක් නෙමෙයි. ගිහියෙක් හැටියට උනත් පැවිද්දෙක් හැටියට උනත් අපට ඉදිරිය ගැන යම් යම් සැලසුම් බලාපොරොත්තු අපේක්ෂා තියෙන්න ඕන. එහෙම නැතුව ජීවිතයක් ජය ගන්නට බෑ වෙන්නතුනේ. නමුත් අපට මතක තියෙන්න ඕන මේ මහමෙරක් උසට බලාපොරොත්තු තිබුණත් සැනකින් මේ සියල්ල වෙනස් වෙන්නට පුළුවන්. මේ සියල්ල අහෝසි වෙන්නට පුළුවන්. ඒක ජීවිතයේ අනියත බව, අනිත්‍ය කියලා කියන්නේ. ඒක ජීවිතයේ අනාත්ම බව මගේ කැමැත්තේ හැටියට පවතින්නේ නැහැ කියලා කියන්නේ. එනිසයි මේ සංස්කාර ධර්මයන්ම නැවත නැවත උපාදාන කර කර මේවාම නඩත්තු කර කර ඉන්නවා කියන එක ඊතරම් සසර ගමනේ බරපතල ප්‍රයෝජනයක් අපට නැහැ ඒ ඒ අවස්ථාවේ අවශ්‍යතාවය සපුරා ගන්නට ඒ අවස්ථාවේ ප්‍රයෝජනය සලකාගෙන මේවා නඩත්තු කරගන්නවා ඇරෙන්නට සාංශාරික වශයෙන් මේවා සුභවාදීව ගත යුත්තක් නැහැ නේද කියලා හරියට දකිනකොට අන්න නුවණින් සංවේගය පහළ වෙනවා. හැබැයි එතනත්ත වැඩ කටයුතු අතරමඟ නතර කරන්නේ නැහැ. කලකිරිලා සියල්ල පැත්තකට වීසි කරන්නේ අර මා පෙර දිනයක සිහිපත් කළා වගේ අර ප්‍රඥාවන්තයා ගැන මම කිව්වේ ප්‍රඥාවන්තයා දේවල් අතහැර නොයන්නේ ඔහු ඒ මත රඳා නොපවතින නිසායි. ඔහුට මේකෙන් පැනලා දුවන්නට ඕන වෙන්නේ ඔහු මනසින් ඒවා උපාදාන කරන්නේ නැතිව අල්ලා ගන්නේ නැතිව නිදහස්ව අවශ්‍යතාවයේ පරිදි කටයුතු කරනවා ඒවත් එක්කලා. හැබැයි පැනලා දුවන්නට ඕන නෑ ඔහු ඒ මත රඳා නොපවතින නිසා. එහෙම වෙනකොට සියල්ල සමග අපි ජීවත් වෙනවා සතුටින් ජීවත් වෙනවා සැපසේ ජීවත් වෙනවා හැබැයි මං මුලා වෙලා නෙමෙයි විමුක්තිය සඳහා නිවන සඳහා අවශ්‍ය කටයුතු අපි දැනටමත් ආරම්භ කරලා ක්‍රියාත්මක කරන නිසා අපිට පසුතැවීමක් නැහැ ලබාපු මනුෂ්‍ය ජීවිතෙන් අපි ප්‍රයෝජන ගත්තා ගොඩක් අපි මනස පුහුණු කළා කියලා ආපසු හැරිලා බලන ඕනම මොහොතක අපට සතුටක් සැනසීමක් ලබන්නට පුළුවන්කම තියෙනවා කියලා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ආකාරයට මහණෙනි මේ කරුණු දෙකකින් යුක්ත වූ පුද්ගලයා මේ ලෝක වශයෙන්ම සැපය සහ සොම්නස බහුලව ජීවත් වෙනවා. කායික මානසික සුවසොම්නස් බහුලව ජීවත් වෙනවා. ඒ වගේම එතනත්තා නිවන් දකින්නට වැඩ කටයුතු ආරම්භ කළ කෙනෙක් වෙනවා. කෙබඳු ධර්මතා දෙකකින්ද සංවේගය ඇති කරගත යුතු තන සංවේගය ඇති කරගන්නටත් ඒ සංවේගයේ ඇති වුණු කාරණය සම්බන්ධව නුවණින් කල්පනා කරලා හේතු හොයලා ප්‍රහාණය කරන්නට ප්‍රධාන වීරය ඇති කරන්නටත් පුළුවන් නම් මේ කරුණු දෙකෙන් යුක්ත පුද්ගලයා සුඛ සොම්නස් බහුලව ජීවත් වෙනවා නිවන සඳහා කටයුතු ආරම්භ කළා වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නිසා මේ කරුණු සිහියේ පවත්වාගෙන එදිනදා ජීවිතයේ Tamanගේ මනස පිළිබඳව Tamanගේ අතුලාන්තය පිළිබඳව නැවත නැවත නුවණින් කල්පනා කරලා ප්‍රත්‍යවේක්ෂා කරලා අපට පුළුවන් නම් ඒ පිළිබඳව සංවේගය ඇති කරගන්නට බාහිර කරුණු පිළිබඳව නැවත නැවත කල්පනා කරලා නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා අපට සංවේගය ජනිත කරගන්නට පුළුවන් ඒ ඒ පමණට ප්‍රධාන වීරය අපට ඇති කරන්නට පුළුවන් වෙනවා.